එයාට මතක තියෙනවා. එයා කියනවා මගේ පුතා මගේ පුතා මගේ සංසාරේ මගේ පුතා එයාට ඒක තියෙනවා මතක. අර තාපසේ ළඟට ගිහලා අම්මා කෙනෙක් කියනවා පුතේ මම වාගේ අම්මා ඇයි මට අනුකම්පා කරන්න නැත්තේ ගෙදර ඉන්නද තාපසෙන් ආවම ඇයි ඉනා වෙන්නේ කියලා තාත්තා අහනවා මම ඉපදිච්ච නිසා එයා අම්මා වුණා නැත්නම් එයා අම්මා වෙච්ච නිසා මං ඉපදුන්නේ නැහැ කියලා නැකිట్లా යනවා එයා තාපසෙන් කලාවට අනේ වචනේ කොච්චර ගැඹුරුද කියලා මම ඉපදිච්ච නිසා එයා අම්මා වුණා එයා අම්මා වෙච්ච නිසා මම ඉපදුන්නේ නැහැ. ලෝකේ එකනේ ඇත්ත. බලන්න ඒ ඒකවත් තේරිලා නැහැ මේ මිනිසුන්ට. මම ඔයාගේ අම්මා ඔයාගේ අම්මා කියලා කියන. ඒතකොට ඒ අම්මා වෙච්ච නිසාද මම ඉපදුනේ? නෑ මම ඉපදිච්ච නිසා ඒ අම්මා උනේ. එයා දන්නේ ඒ අම්මා කියන කමත් ඒ තාපසයා දීලා තින්නේ යාට. එයාට නිකන් හම්බෙලා නෑ. එතකොට ඒ මව්කමත් අයිති තාපසයාට. එයා හිතන්නේ මම ඔයාගේ අම්මා මේ මම මාතාවක්. ඒක එයාට අයිති නෑ. මෙයා ඉපදිච්ච නිසා ඒක ලැබුණේ. ඒ ඒ ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ වුණාම තමයි එයා ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්නේ. එයාට මේ ලෝකේ කිසිම නෑ බැඳීමක් තවත්මක් නෑ. එයා නිදහස්. ඒක ප්‍රඥාවෙන් දකින්න මේ ප්‍රඥාව මදිකම නිසා අපට සෙනෙහස දෙන්නේ දරු ආදරය දෙන්නේ දරුවට ප්‍රශ්නයක් අපිට අගේ මස් නටන්නේ. ගෙවල් වලට යන්න ඕනේ කියලා හිතෙන්නේ. අපේ කට්ටිය දැක්කාම කාමුතු විදිහට කය වෙනස් වෙන්නේ ඇයි? මේවා දකින්නේ. ඒ තාපතය ඒකනේ කියන්නේ. මතකයි මොනවද? සංසාරේ හැමෝම අම්මා කියන එක මතකයි. මොකද්ද මතක නැත්තේ? සංසාරේ මෙයා විතරක්මයි අම්මා කියලා එකක් තියෙනවා. ඒක මතක නෑ. ඒක මතක නෑ. ඒක මතක තියාගන්නෙත් නෑ. රාතන් වහන්සේට පුදුජන කෙනාට තියෙන වෙනස ඕකමයි. පුදුජන කෙනා සංසාරේ හැමෝම මට දරුවා වුණා කියන එක අමතක කරනවා. සංසාරේ මෙයා විතරමයි මගේ දරුවා. ඒක තදින් අල්ලාගෙන ඉන්නවා. ඒ නිසා යට ඇඬෙනවා. සීනටි වෙනවා. කලන්ත හැදෙනවා. වෙවුලනවා. ඇයි? එයාගේ මතකය අර අර මතකය. රාතන් වහන්සේගේ මතකය අරක. සංසාරේ හැමෝම අම්මා වුණා. ඒක මතක තියෙනවා. සංසාරේ මෙයා විතරම අම්මා. ඒක මතක නැහැ. එන්න ළඟින් යනවා. පාඩු යනවා. පාඩු යනවා. ගණන් ගන්න. වටිනාකමක් දෙන්නේ නැයි. එහෙම එකක් නෑ යාට. ඉත දැඩි වෙලාද ගල් වෙලාද නෑ. රාතන් වහන්සේ නිවැරදි දැක්ම තුල ජීවත් වෙනවා. වාසය කරනවා. ඒ නිවැරදි දැක්ම තුල වාසය කිරීමක් එතන තියෙන්නේ. නැත්නම් ඊට ගලක් වෙලා මේ සෙනෙහස නැති වෙලා තථාගතයන් වහන්සේ රාතන් වහන්සේ ඔළුව අවුල් කරලා එහෙම එකක් වෙලා නැහැ. ඔළුව නිරවුල් කරලා. ඔළුව නිවැරදි කරලා. නිවැරදි දැක්ම තුළ ඒ රාතන් වහන්සේ වාසය කරනවා. මිනිසුන්ට ඒක වැරදි ලෙස පේනවා. බුදුහාමුදුර එක්කන් ගිහලා මගේ පොල් පුතාගේ ඔළුව කුරුවල් කරලා. බලන්න අම්මා හඳුරන්නේත් නැහැ නෑ. දැන් තමයි ආ නියම අම්මාලා හඳුරන්නේ යා. ලෝකේ ඉන්න ඔක්කොම මව්වරු. එයාගේ මව්වරු බව දැන් තමයි යට පේන්නේ. එදා පෙනුන්නේ නැහැ. එහෙනම් තථාගතයන් වහන්සේ ඒ රහතන් වහන්සේට දීලා තියෙන නිවැරදි දක්මක්. ඒ කියන්නේ සංසාරේ අපේ දරුවෙක් නොවෙච්ච අම්මා කෙනෙක් නොවෙච්ච තාත්තා කෙනෙක් නොවෙච්ච කෙනෙක් ලෝකේ නැහැ. එහෙම දන්නවනම් ඒගොල්ලොත් ඒ කට්ටායම පිරිසක්. ලස්ස ගණන් මව්වරු වලින් එක්කෙනෙක්. ඒගොල්ලන්ගේ එක්කෙනෙක් පිරිසක්. ඒක ප්‍රශ්නයක් කරන ලෝකේ එහෙම නැහැ. මේගොල්ලෝ විතරමයි සංසාර මගේ නෑ දායෝ. මේගොල්ලෝ විතරමයි මගේ සංසාරේ මගේ පවුලේ කට්ටිය. එහෙම හිතුවාම ඕම් අර ප්‍රශ්නේ නෝ. මතුවලා. අපි තථාගතයන් වහන්සේගේ සරණ යන කට්ටිය. මුළු ලෝකෙටම විද්‍යාව දේශනා කරපු ඒ විද්‍යා ඥාණයට සාපේක්ෂව ඒ પરම්පරාවෙන් අපිටත් ඒක තියෙන්න එපායි. අපිට ඒ විද්‍යාව දකින්න එපායි. බුදුහාමුදුරන්ගේ ಗುಣ බුදුහාමුදුරෝ තරම් නැති වුණත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුට සුදුසු අවශ්‍ය තරම්වත් අපි ළඟ තියෙන්න එපායි. අපිට මේ මාර්ගය යනකොට මේ ಗುಣධර්ම අපි තුල ඔක්කොම අනුකූල වැඩෙන්න එපායි. ජීවරයේ දාන්නේ බුදුන් සරණ යන්න. ආයි කිසිම මොහතක ඥාතිව සරණ යන්නේ නැහැ. ගෙවල් සරණ යන්නේ නැහැ. දරුවෝ සරණ යන්නේ නැහැ. ඥාතියෝ ඒ මිතුරු සරණ යන්නේ නැහැ. චීවරේ දාන්නේ. පිරිණිවන් පාන්නේ. එහෙනම් තවත්මට කිසිම දෙයක් කරන්නේ බැඳීමක් ගොඩනගා ගන්න නැහැ. ගැටීමක් ගොඩනගා ගන්න තවත්මට කිසිම කටයුත්තක් කරන්නේ එයා තමයි තාපසයා. තථාගතයන් වහන්සේගේ ඥාන වලින් ඇයිපදිලා ඉන්නේ. එයා පිරිණිවන් පාන්න යන කෙනෙක්. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. සතර දිග්බාගේ දාණය වළඳන්න සුදුසුකම් තියෙන කෙනෙක්. එයා තමයි සුදුසා. පිරිනිවන් පාන්න චීවරේ දාගෙන පැවැත්මට වැඩ කරනවා නම් ඒ කන්නේ ගිනි. ඒක සෙල්ලම් කෑමක් නෙමෙයි ඒක ගිනි කන්නේ. බුදුන් සරණ යන්න කියලා ගෙවල් නඩත්තු කරනවා නම් පෝෂණය කරනවා නම් අම්බ කරලා පිළිකර විකුණලා ගෙවල් වල ණය ගෙවනවා නම් ඒ ගෙවල් කට්ටියට වීදම් සල්ලි දෙනවා නම් ඒ හැම මොහොතෙම අපායට වස්තු එකතු කරනවා. අපායේ ආයස වැඩි කරනවා. සැබෑ ශ්‍රාවකයා දෙකම කරන්නේ. එයාට තියෙන එකම සරණ බුදුන් සරණ. සතර ඉරියව්වෙන් හැම මොහොතෙම එයා නොපැවැත්මට වැඩ කරනවා. එයාගේ නිරෝධ සමාපත්තියට අඟල අඟල හරියා ලං වෙනවා. ඊට වඩා අඟලක් මං ලං වුණා නිරෝධයට. ඒ ඒක එයාට දැනෙනවා. ඇයි ඊට වඩා අද නිවිලා. මේ විදිහට දුර්වලකම් අඩුපාඩුකම් නිතර හදන්න ඕන නිතර හදන්න ඕන හැම මොහොතෙම ඉදිරියට යන්න ඕන කොතනටද නිරෝධයට රාත් වෙලා මිසක් මේ සංසාර එක මොහොතක් මම නවතින්නේ රාත් වෙනකම් මේ ගමන යනවා මේදි මරාගෙන මම මේ ගමන යනවා හැම මොහොතක් ගන්න සතර ඉරියව් මම අඩුපාඩු හදනවා දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරනවා විතරම ඥාතිය මතක් වෙනවා නම් කමඨාණක් වශයෙන් පිරිතක් තියෙනවා. මොකද පිරිත මට ඥාතියෝ නෑ, මට ඥාතියෝ නෑ, මට ඥාතියෝ නෑ. මට තථාගතයන් වහන්සේ පමණයි තථාගතයන් වහන්සේ පමණයි මගේ භාග්‍යතුන් වහන්සේ පමණයි මට ඉන්නේ කියලා ඒක මෙනෙහි කරනවා. නිතර නිතර මෙනෙහි කරලා අර බැඳීමට වඩා භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන බැඳීම වැඩි කරනවා. නිරෝධයේදී ඒක අත්හරින්න පුළුවන්. ඒ විදිහට බැඳීම් ඔක්කොම කඩනවා. ඒ කට්ටිය මට සලකයි මේ කට්ටිය සලකයි අසනීපුන තර කට්ටිය පිටවෙයි නෑ. වෙන දෙයක් වෙච්චාවේ මම යම්කිසි කර්මයක් කරලා තියෙනවා ඒ කර්මයට අනක හොඳ නරක මට වෙයි. මොනවා වුණත් මම මැරෙනවා. මේ තිබුණත් මැරෙනවා, නොතිබුණත් මැරෙනවා. රෝලේ හිටියත් මැරෙනවා, මේ හිටියත් මැරෙනවා. මරණය පොදු ධර්මතාවයක්. ඒක සතුටින් පිළිහරගෙන කටයුතු කරනවා. මිනිස්සු පිළිබඳ බලාපොරොත්තු තියාගන්නේ ඥාතියෝ පිළිබඳව බලාපොරොත්තු තියාගන්නේ පැවැත්මක් ඒ තුලින් හදාගන්න එක. ඒක පැවැත්මක් හදන්නේ. ප්‍රශ්න නැහැ මොන අරුණත් ඒ කට්ටියට සපෝට් එක දෙයි. ඒ කට්ටිය උකුස්සාවාගේ ඇවිල්ලා මාව අරන් ගිල්ලා ටග්ගල සනීප කරා. ඒතකොට දැන් තාපසයට සාසනය පිළිබඳ සිව්පසය පිළිබඳ බලාපොරොත්තුවක් නැහැනේ. සිව්පසයට ගරු කරන්නේ ඥාතිගේ account වල සල්ලි වලට එයා ගරු කරන්නේ. එයා තාපසයෙක් නෙමෙයි. එයා තාපසයෙක් නෙමෙයි. සැබෑ තාපසයේ කඳුර ගන්න පුළුවන් කරුණ මොනවද? සැබෑ තාපසයා අඳුර ගන්න පුළුවන් කරුණ මොනවද? භගවත් ගීතාවේ ශ්ලෝකයක පොඩි කාලේ ඉගෙන ගන්න කාලේ එක ශ්ලෝකයක් තියෙනවා. ඒ ශ්ලෝකයක කරුණු හතරක් තියෙනවා. සැබෑ තාපසය අඳුර ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි තාපසයාට ඇඟේ දාගත්ත හැඳුම විතරලු තියෙන්නේ. ඇඟේ දාගත්ත ඇඳුම හැරෙන්න වෙන මොකවත් තියෙන්න බෑ. ඊළඟ කාරණාව තමයි ඒ ඇඳුමේ කොතනද එක තැනකර හිරිලා තියෙන්න ඕනේ. සිදුරක් තියෙන්න ඕනේ, හිරිලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි තාපසයාට මේ ලෝකේ කිසිම සම්බන්ධයක් තියෙන්න බෑ. වත්කම් කියලා කකුල් දෙකෙන් අල්ලලා හෙල්ලුවාමත් පාත්‍රය ඇරෙන්න වෙන මොකවත් වැටෙන්න බෑ. කාසිය කරමය කොල කැල්ලක් ටෙලිෆෝන් නම්බරය කරමය ටෙලිෆෝන් නම්බරුත් වත්කම්. මොකවත් වැටෙන්න බෑ. එහෙම ඔල්ලනකොට පාත්‍රයක් බලන් කැල්ලක් වගේ එකක් වටනොත් මිසක් වෙන මොකවත් වැටෙන්න බෑ. මේ කරුණ අතර තිබුණොත් සාදු කියලා වඳින්න ඒකා තාපසයා කියලා තමයි කියන්නේ. ඒ කියන කෙනා තාපසේ. කොහොමද මේ කරුණ හතර? පල්ලෙයා ඉන්නා යෝගිවරයෙක්. යෝගිවරයෙක් ළඟට ඇවිල්ලා මිනිස්සෙක් කියලා කියන ස්වාමීන් මේක ඇත්ත කතාවක්. මේක පට්ටිනතර ඒ යෝගියාගේ නම. ඒක ඇත්තම කතාවක් සිදුවීම. එයා ළඟට ඇවිල්ලා ආනවා පට්ටිනතර කියන කෙනාගේ මේ එයා චෙන්නයි වල කෙනෙක්. යෝගියෙක්. අන්දනේ විතරයි තින්නේ. සිවුරු නැහැ. අන්දනේ හැඳගෙන නිකන් වාඩිලා ඉන්නවා. උඩුකය නිරුවත්. පොඩි මේ වළං කැල්ලලා තියාගෙන ඉන්නවා. මිනිස්සෙක් ඇවිල්ලා ස්වාමිනී බඩගිනි මොනවාරි කෑම තියනවද කියලා වහනම් මම තාපසේ. උඩ ඉන්නවා වත්කම් තියෙන කෙනෙක් පුළුවන් නෑ එයා ළඟට ගිහලා ආගන්න කියලා කිව්වලු. ඊට පස්සේ ගියාම එතන තාපසෙක් ඉන්නවලු. මෙයා යෝගී කියලා තාපසෙක්. ඊට පස්සේ ගිහලා ස්වාමිනී මට කණ්ඩ මොනවාරි කිව්වලු මම තාපසේ මං ළඟ මොනවද තියෙන්නේ මම දවස් දෙකකට එක සැරයක් මං වළඳන්නේ මම ළඟ මොකවත් නැහැ කියනකොට කිව්වලු මේ ස්වාමීන් නෑ පල්ලෙයා යෝගිවරයෙක් හිටියා එයා කිව්වා මේ උඩ ඉන්න කෙනාට වත්කම් තියෙනවා. මේ ඔයා ඔබ වහන්සේකින් ඉල්ලා ගන්න කිව්වා. ඒ පොඩ්ඩක් ඉන්න. ඒ යෝගියා එහෙම කියන්නේ නැහනේ. එයා හොඳ ශ්‍රේෂ්ඨ කෙනෙක් නේ. එයා දන්නවනේ මම මං තාපසයෙක් කියලා. ඇයි දන්නේ එහෙම කිව්වා? කියලා හැරිලා බලනකොට බල්ලෙක් ඉන්නවලු. කිව්වලු හරි. එයා අවුරුදු ගානක බල්ලා ළඟ ඉන්නවා. දවස් දෙකකට එක සැරයක් තමයි කෑම ගන්නේ. ඒ ගන්නකොට පොඩ්ඩක් ඒ බල්ලාට දෙනවලු. බැඳීමක් නඩත්තු කරනවානේ. එයාට වත්කම් තියෙනවා. කොහොමද ඒ අල්ලපු පොයින්ට් එක? ඒ නිසාලු කිව්වේ උඩින් නැකනට වත්කම් තියනවා. පුළුවන් නම් ගිහලා එයාගෙන් ඉල්ල ගන්න කිව්වලු. ඒ වෙලේම බල්ලා පැන්නුවලු. ඒ වෙලේම බල්ලා පන්නලා ඒ ඉන්න යෝගියන දිසාවට මැඳලා සාදු කිව්වලු. මගේ ගුරුවරයා ඕම් මේ ආවල් දිසාවේ ඉන්නවයි කියලා. බලන්න. බැඳීමක් තියෙනවා නම් එයාට වත්කමක් තියෙනයි. ඒ බැඳීමෙන් එයාට ප්‍රයෝජන දිනවනේ. ටෙලිෆෝන් නම්බර් 25ක් විතර තියෙනවා. ටෙලිෆෝන් නම්බර් මොකටද තියෙන්නේ? මාත්‍යා මේ මට වාහනයක් එවන්න පුළුවන්ද? ඕම් වත්කම්. තාපසයට එහෙම තියෙනවද? නෑ. ටග්ගල කතා කරනවා මේ මට බේටියක් ගන්න ඕනේ. මේ ආවල් බේත පොඩ්ඩක් ලියා ගන්නකෝ. ආයක තැපැල්ලෙන් එවන්න. ආයි ගන්නවා. සරප්පු දෙක කැඩුනා. සරප්පු දෙක තැපැල් කරන්න. මේ ටෙලිෆෝන් නම්බර් 25ක් නෙමෙයි. කෝටි එකමාරක වත්කම මේ තියෙන්නේ. එයා තාපසෙන් නෙමෙයි. එයා තාපසයකසෙන් පිළිගන්නේ නෑ. ඒ සබෑ තාපසයාට ඒ ශ්ලෝකයේ තියෙන ඒ කරුණු ටික වඳින්න ඕනේ කාටද? එක සිවුරළු තියෙන්න ඕනේ යාට. සෙරප්පු අරමේ මොකවත් තියෙන්න බෑ. සෙරප්පු නෑ තාපසයාට. මොකවත් නෑ. එක සිවුරළු තියෙන්න ඕනේ. හැබැයි ඒ සිවුරත් කොතනර එක තැනක හරි ඉරිලා තියෙන්න ඕනේ. ඉරිලා මාලා තියෙන්න ඕනේ. ඒම පුල් නීච්චකට එහෙම තියෙන්න බෑ. එක තැන අඩුම තරමින් එක තැනක් හරි ඉරිලා ඒක මාලා තියෙන්න ඕනේ. කිසිම බැඳීමක් තියෙන්න බෑ. එයාට වත්කම් වශයෙන් ඉල්ලා ගන්න වළං කැල්ල එහෙම නැත්නම් පාත්‍රය. එතනින් යට මොකවත් තියෙන්න බෑ. ඒ කරුණු අතර තියෙනවා නම් පසඟ පීඨවල වදින්න ඒකා තාපසයා කියලා කියනවා. එහෙමමයි තියෙන්නේ ශ්‍රෝකේ. ඒ කියන කෙනා තාපසයෙක් කියලා කියනවා. බැඳීම් තියෙනවා නම් ඥාතිව ඉන්නවා, වත්කම් ඉන්නවා, දායක ඉන්නවා, එයා තාපසයෙක් නෙමෙයි. එයා තාපසයෙක් නෙමෙයි. වයි වර්ණ සිවුරු තියෙනවා, සරප්පු තියෙනවා, කුඩ තියෙනවා, අල්මාරි තියෙනවා, එයා තාපසයෙක් නෙමෙයි. ඒවා පිළිගන්නේ නැහැ. තාපස්වර වශයෙන් පිළිගන්නේ නැහැ ඒවා. ඒක භගවත් ගීතාවේ තියෙන එකක්, ශ්ලෝකයක තියෙන එකක්. අද අපේ ජීවිතේ සිව්පසෙන් එහාට ගියා නම් එයා තාපස් නෙමෙයි. එයා තාප තාපසෙක් නෙමෙයි. එයා ශ්‍රමණේ නෙමෙයි. සිව්පසේ ඇතුළත හිටියොත් විතරයිලු එයා ශ්‍රමණෙක් වෙන්නේ. අපේ ජීවිතේ ගොඩාක් අඩුපාඩු තියෙනවා, දුර්වලකම් තියෙනවා. අපි ඒවා නිවැරදි කරන්න ඕනේ. ආදර්ශමත් භික්ෂුවක් වෙන්න ඕනේ. එදා තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ ජීවත් වෙන කාලේ ඒ තිබිච්ච සියලුම දේවල් අද නැවත ගොඩනගන්න ඕනේ. එහෙම වුණාම අපිට එකක් හිතෙන 54 කෝටියක් වීදම් කරලා ජේතවනාරාමයේ ඇදුවනම් ඇයි අපි කෝටි පහක් වීදම් කළා මේක ඇදුවා මොකද වෙන්නේ? ඉතින් බුදුහාමර කෝටි 50 ගාණක් වීදම් කළා. ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ බුදු වෙලා ඒක ඇදුවා. අවසර දුන්නා. මම බුදු වෙලා දදන්නේ. මට ඒ අවබෝධය තියනවාද? මට මාර්ගඵලයක් තියනවාද? එතකොට මට මොකද්ද තියෙන අවසරය ඒක හදන්නේ? එහෙම හිතන්න අර බුදුවරු එහෙම කළා ඒ නිසා මමත් මේම කරනවා මම බුදු වෙලාද කරන්නේ ඒ අවබෝධය නෑ බුදුහාමුදුරෝ මොනවා කෙරුවත් ප්‍රශ්නයක් නෑ මට දීලා තින්නේ මොනවද විනය මේක ආ ඒක මම රකින්නවා මගේ සීමාවට මං ඉන්න එපායි මගේ සීමාව මගේ සීමා මාලකේ මං නිතර සී කරන්න එපායි මට දේශනා කරලා තියෙනවා ජාත රූප රජිත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියාමි එතනින් දෙපායි බුදුහාමර කෝටි 50 ගණක් වීදම් කළා ජේතවනාරාමයේ හැදෙව්වා. උන්වහන්සේක සාංගික කළා උන්වහන්සේක භුක්ති විඳා. ඒක උන්වහන්සේට අර උන්වහන්සේ බුදු වෙලා. මම බුදු වෙලා නැහනේ. එහෙනම් මට රුපියලක්වත් අල්ලන්න බෑ කෝටි 50 ගණක කෙසේ වෙතත්. මම ඉන්න ඕනේ ජාත රූප කියන තැන. මම එතන ඉන්නේ අර බුදුවරු කරපු දේ එන යමාමා පෙරාරත් පාන්න එපායි. බුදුවරු තේකත් කළානේ. ඇයි ඒක කරන්නේ නැත්තේ? එතන ඉන්නේ මම. ගොඩාක් දුර්වලයි. ඒ කාලේ එහෙම වුණා. ඒ නිසා මටත් ඒක අවසර තියෙනවා. බුදුහාඳුර ගෙදරට ගියා. මේ කවුද මේ යසෝදරාව ඇවිල්ලා කකුල් බදාගෙන හිටියේ. එහෙනම් මටත් බිබිරිය වඩා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එයානේ අල්ලන්නේ. බුදුහාඳුර ඇල්ලුවේ නැහනේ. බුදුහාඳුර බුදු වෙලා රාත් වෙලා මම කවුද? කෙලෙස් එක්ක ඉන්නේ. දැක්කාමත් මට කෙලෙස් ඇති වෙනවා. ස්පර්ශ කළා ඉවරටම ඉවරයි. උපසම්පදාවත් එක්ක යනවා. ඒ තරම් මගේ අඩුපාඩු වැඩි, දුර්වලකම් වැඩි. මට තියෙන අවසරය මොකද්ද? බුදු ආන්දර කරපු දේ කරන්න. බලන්න මං කොච්චර දුර්වලද කියලා මං කොච්චර දුර්වල තැනකද මම ඉන්නේ. මෙන්න මේවා හදන්න ඕනේ. මේ මේවා තමයි අපේ තියෙන ලොකු දුර්වලකම්. අපි තථාගතයන් වහන්සේට සාපේක්ෂ නෑ. මම මේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රමණයෙක්. ඒ ශ්‍රමණයට සාපේක්ෂව කල්පනා කරනවා. ශ්‍රමණයාගේ සීමාව තුළ කල්පනා කරනවා. එයාට ගැළපෙන ටික කරනවා. එහෙම හිටියොත් තමයි අපේ මානකම රැකෙන්නේ. සිව්පසයට සීමා වෙන්න ඕනේ. එතනින් එහාට යන්න බෑ. එතනින් එයාට යනවා කියන්නේ එයාගේ මානකම ගොඩාක් දුරට කඩතොළු වෙනවා. කඩතොළු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. Tamanට අවශ්‍ය දෙයක් මේ මේ කණ්ඩායමෙන් හාන්න පුළුවන් කියලා 12 දෙනෙක් 10 දෙනෙක් කියලා බුදුහාමුදුරු නම් කරලා තිනවා. මේ කටින් ඇව්වට කමක් නැහැ. දැන් ඒ අවසර නිසා කොච්චර පිරීලා තිනවද අපි? ඒ මොවාවේ ඥාති නඩත්තු කරන්නේ නැද්ද? ඒක තුලින් බැඳීම් ගොඩනගා ගන්න නැද්ද? ඒක තුලින් මාස දෙකෙන් තුනකටවත් වතාවක් ඒ කට්ටිය දැකලා සතුටු වෙන්න චූන් එකක් ගන්න නැද්ද? ඒක තුලින් ඒ කට්ටිය ගෙන්න ගන්න ක්‍රමයක් හදන්නේ නැද්ද? ඒක තුලිනුත් අපි පිරීමක්නේ ගොඩනගාගෙන තියෙන්නේ. භාග්‍යතුන් සැයියෙම විනයක් දේශනා කළේ අත්‍යවශ්‍ය කාරණාවක්. බැරිම තැනක්. සාසනෙන් ඒක සිද්ධ වෙන්නේ අපට ඒක සම්පාදනය කරගන්න බෑ. ඒ වගේ බැරිම තැනක නිවනට මාර්ගයට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඒ කට්ටියගේ ඒ දේ ගත්තට කමක් නැහැ. අපි ඇති දෙයටයි නැති දෙයටයි වොමනා දෙයටයි නැති එකටයි නිතර නිතරම ගන්නවා දැන් ඒ විනය තුලින් අපි දැන් පිරියනවානේ. ඒ අවසරය තුලම අපේ මාර්ගඵල ඔක්කොම ගියානේ. ඒ අවබෝධය ගියානේ මේ මිනිසත් බවේ නිකම්ම පොළොවට පස් වෙනවානේ. එහෙනම් සිව්පසය තුල යම්කිසි ශ්‍රමණෙක් ජීවත් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ විතරමයි මගේ සරණ. එතනින් යාට මේ ලෝකේ කිසිම සරණක් නැහැ කියලා තථාගතයන් වහන්සේවත් උන්වහන්සේගේ ධර්මයක් අල්ලාගෙන මේ මාර්ගය යනවනම් මං හිතන්නේ එයාට වැන්දට පවු නැහැ. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේට වැඳිය යුතු මාර්ගඵල නැති වුණත් ඒ වැඳම ලබන්න සුදුසුයි උන්වහන්සේ. අපි මේ මාර්ගයට පැමිණියේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න මේ චීවරය දාගත්තේ. උන්වහන්සේගේ චීවරය මේක බුද්ධ ධජය. ඒක දාගත්තේ. උන්වහන්සේ වැඩ ඉවර කළා වගේ අපිත් වැඩ ඉවර කරනවා කියන තැන. උන්වහන්සේ කුමන ආකාරකින් පිරිනිවන් පෑවද? ඒ කුමන ආකාරකින් අපිත් ඒ විදිහට පිරිනිවන් පානවා. ඒක තමයි අපේ අරමුණ විය යුත්තේ. ඒක තමයි අපේ මාර්ගය විය යුත්තේ. එහෙම වුණොත් තමයි අපි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පැවිද්ද තියෙන්නේ අපට. උපසම්පදාව තියෙන්නේ. එතකොටයි මේ පැවිදි උපසම්පදාවට ගෞරවය ලැබෙන්නේ. පැවිදි උපසම්පදාව ලැබලා අපි පැවැත්මට යනවා නම් වත්කම් එකතු කරනවා නිලතල බලතල පස්සේ යනවා නම් අපි මේක හැමතැනම මේ පැවැත්මට දේවල් ගොඩනගා ගන්නවා නම් පැවිදි උපසම්පදාව ගියා. ඇයි භාග්‍යතුන් වහන්සේ දෙක දුන්නේ ඒකට නෙමෙයි. නොපැවැත්මට දුන්නේ. එහෙනම් නොපැවැත්මට දීපු මානපින්කම අපි පැවැත්මට පාවිච්චි කරන මානකම ගියා. පාතිමොක්සේ කියලා අධිශීලයේ පීඨයේ මොකටද නොපැවැත්මට යන්න? තවත් සිල් වැඩි කරගෙන ඉක්මනට rahat වෙන්න. සාමාන්‍යර කෙනාට අවුරුදු 7ක් යනවා නම් උන්වහන්සේට උපසම්පදා කටින අවුරුද්දෙන් පුළුවන් වෙන්න නැයි. ඊට වඩා සිල් දසගුණයකින් වැඩි. අතන 10යි මෙතන 227යි. 27 ගුණයකින් වැඩි. මේ ඊට වඩා ඉක්මනට rahat වෙන්න එපායි. rahat වෙන්නේ නැත්තම් ඒ උපසම්පදා කෙලසනවා කියන එක නේ කියන්නේ. ඒ මාර්ගේ යන්නේ කියන කියන්නේම ඒ කියන මානකමය කෙලසනවා කියන එකනේ. මේ දුර්වලකම් નિවැරදි කරන්න ඕනේ. මේ අඩුපාඩු හදන්න ඕනේ. සතර ඉරියව්ව තුළින් හැම මොහොතක් ගානේ රෑ දවල් අවස උදේ හැම මොහොතෙම මේවා નિවැරදි කරන්න ඕනේ. අපට කාලේ නැහැ. සෙල්ලම් කරන්න කාලයක් නැහැ. අනිත් අයගෙන් පරිගන්න කාලයකුත් නැහැ. මේ තියෙන නාම රූපවල නරඹන්න කාලයකුත් නැහැ. අපිට තියෙන පොඩි කාලයක්. ඒක මොකටද ඒ කාලේ? rahat වෙන්න. rahat වෙන්න විතරයි කාලේ අපිට තියෙන්නේ. වෙන මොකටවත් නැහැ. අඩුපාඩු හදාගන්න, නිවැරදි කරන්න, තෙරුවන් සරණයි.